ඔබ දැන් සමන් දීමට සැලසෙන්නේ නීතිරිකල නිස්සරණවනේ කර්මස්ථානාචාරි අතිගරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1981 අගෝස්තු මාස 15 වෙනි දින පසලස් පසලස්ක දිනේදී නීතිරිකල නිස්සරණවනේ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 තස්ස යථා බුම්මලකං පස්සේ යථා පස්සේ මරීචිකං එවං දෝකං අවික්ඛන්තං මච්චුරාඥාන පස්සති විදර්ශනා භාවනාව පිළිබඳව මේක ප්‍රථමයෙන් කීප වරක්ම නොයෙක් විදිහේ දේශනාවල් පැවැත්වුවා. අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ඒ විදර්ශනා ක්‍රමයක් මතු කර ගැනීමටයි. විදර්ශනා භාවනා ක්‍රම රාගයක් බුද්ධ දේශනාවේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේට හමුවන විනය ඥානය වශයෙන් ඉදිරිපත් කරන දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් කියන මේ සත්ව කොටස් වලට ගැළපෙන අන්දමේ නොයෙක් විදිහේ දේශනාවල් තියෙනවා විදර්ශනා භාවනාව ගෙන යුතු ක්‍රම එකක් නෙවෙයි දෙකක් නෙවෙයි මේ ක්‍රම. උන්වහන්සේගේ දේශනා වලට හිත යොදවනකොට අපට පේනවා ඒ විදර්ශනා ක්‍රම නොයෙක් විදිහේ තියෙන බව. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වේලාවේදී ඒ පුජ්‍යලයන්ගේ தත්ත්වය ආසය අනුසය ඥාණයෙන් තීරණය කරගන්න. ඒ ආසය අනුසය ඥාණයෙන් තීරණය කරගත්තාම ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි මේවන්ට මේ පුළුවන් වෙන්නේ. අනිත් මහරහතන් වහන්සේලාට සාමාන්‍ය වශයෙන් තරමක් දුර තේරුම් ගන්න පුළුවන් නියම වශයෙන් ආසය අනුසය ඥාණය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ එනිසා ඇතම් බුද්ධයන් හික්ම වීමට බුදුරජාණන් වහන්සේමයි ඉදිරිපත් වෙන්න ඕන. වෙන කෙනෙකුට ඒ කාර්ය නියමන්නකට සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. විදර්ශනා භාවනාවේ අවස්ථා කීපයක්. පූර්ව අවස්ථාව, මධ්‍යම අවස්ථාව, අන්තිම අවස්ථාව කියලා අවස්ථා තුනක් තියෙනවා. පූර්ව අවස්ථාව කියන්නේ මේ ද්විත්‍ය විසුද්ධිය දිනු කරගත්තා වූ අවස්ථාව. මධ්‍යම අවස්ථාව ධිට්ඨි විසුද්ධිය, සංඛා විචරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අවස්ථාව. උපරිම අවස්ථාව පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ අවස්ථාව. මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥානය ලබා ගන්න අවස්ථාවයි. ඒ ඥාන දර්ශන විසුද්ධිය සැලසෙන්නා වූ ක්‍රමය නොයෙක් විදිහට ලැබෙනවා. මුල් කරුණු ටික සාමාන්‍යයෙන් කාටත් කොයි ක්‍රමවලිනුත් සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. සීල විසුද්ධිය කියන එක නියම වශයෙන්ම සීලයෙන් ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය නොයෙක් ක්‍රමවලින් චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට සීල විසුද්ධිය නිසාම චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට දානමය පින්කමක් කරලා මලක් පූජා කරලා දානමය පින්කමක් කරලා ඔය විදිහේ සාමාන්‍ය පින්කමක් කළත් චිත්ත විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්. කියන්නේ හිතේ තම්පත්කම ඇති කරගන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් හිතේ තැම්පත්කම ඇති කරගන්න පුළුවන්. හිතේ තැම්පත්කම කමේ කියන්නේ ඒ දියුණු තත්වයට ගිය ඒ සමාධිය ඒ අර්පණා සමාධිය කියලා කියන ධානයක් සමග ලැබෙන එක ඒ పూర్වෙහි ලැබෙනා වූ අවස්ථාවේදී විචාර වශයෙන් හිත සමාධිමත් වෙන ඒකත් මොනේ ක්ෂණික වශයෙන් චිත්ත සමාධිය ඇති කරගන්න ඕනවා මේ કોઈ අන්දමකින් හරි හිතේ සමාධියක් ඇති කර ගැනීම චිත්ත විසුද්ධියයි. ඒ චිත්ත විසුද්ධියක පිහිටි මත අර විදියේ සීලයක් තමන්ගේ සීලය හොඳින් ආවර්ජනා කරලා එහෙම පිළිතිය ඇති කර ගන්නවා. ඒ පිළිතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සුඛය ඇති වෙනවා. සුඛය ඇති වෙන කෙනාට දැන් සුබිනෝ චිත්තං සමාධියති. ඒ චිත්ත සමාධියට වෙන නිසා සීලයට උපකාර වෙන සමාධියට. බුදුමන භාවනාවත් සමාධියට උපකාර වෙනවා. මෛත්‍රී භාවනාවත් උපකාර වෙනවා. යටත් පිළිසින් හොඳින් දානයක් දීලා. ඒ දානීය පිළිබඳව කල්පනා කරන්න අවස්ථාවේදී මේ මණ්ඩලෙන් කල්පනා කරන්න අවස්ථාවේදී මේ දානය දුන්නේ මේ විදිහේ මහා උත්තම පුරුෂ කොටසකට උත්තම පිඤ්ඤ පුණ්‍ය ක්ෂේත්‍රයකයි අපේ මේ දානමය පින්කම පැවැත්වුවේ. එතකොට ඒ විදිහේ සලකන අවස්ථාවේදී ඒ පින්නතුන්ට ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදේ එපස්සද්ධිය සමාධිය කියන මේ සුපේ සමාධිය කියන මේ ඇති කර ගන්න පුළුවන්. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේවා කොයි කොයි ක්‍රමවලින් ඇති කර ගන්න පුළුවන්. පොදු ඇති කර ගන්න පුළුවන්. දීපිකලනිය යම් මේ සංස්කාර කොටසකට හේත යොදලා. ඇති කර ගන්න පුළුවන් මේ දිට්ඨි විසුද්ධිය කියන එක අර සමාධියෙන් යුක්තව සංස්කාරයන් සම්වර්ධනය කරන අවස්ථාවේදී ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ආත්ම දෘෂ්ටිය නැති කරගෙන ඇති වෙනවා නම් මේ නාමයයි මේ රූපයයි මේන් එහා සත්‍යයක් පුජ්‍යලයකට නැහැ කියලා සමාධිමත් හිතට සමාධිමත් හිතට ඒ සමාධියෙන් යුක්තව එක්තරා ඥානයක් වශයෙන් පහළ වෙනවා. එතකොට ඒ ඥානයක් වශයෙන් පහළ වුණා වූ අවස්ථාවේදී ඒ ඥානයට බාධක වෙ කියව කෙලස් කොටසක් තදංග වශයෙන් අයින් වෙනවා. සාමාන්‍යයෙන් මේක නාමයයි මේක රූපයයි ඒවා ගැලකීම් මාත්‍රයම නෙමෙයි. නිත්‍ය විසුද්ධිය අර විදිහේ එක්තරා ශක්තිමත් සමාධියක් උඩ ඉඳගෙන මේ සංස්කාරයන් සම්මර්ෂණය කිරීමේදී ස්ථිර වශයෙන් ඇතිවන හිතේ පැවැත්ම ඥානය එතකොට ඒ ඥානේ සාමාන්‍යයෙන් බලනකොට ලක්ෂණ 10කින් විතර යුක්ත වෙන්න ඕන. මේ පුංචි එකක් නෙමෙයි. ධිට්ඨි විසුද්ධිය. ධිට්ඨි විසුද්ධිය කඩාගන්නේ නැතුව ලැබිච්ච ධිට්ඨි විසුද්ධිය කඩාගන්නේ නැතුව ඒක උදම ඒ උදම ඉඳගෙන තවත් එහාට භාවනා කරන්න අවස්ථාවේදී සංඛා විතරන විසුද්ධිය සැලසෙනවා. ඒකත් එක්තරා ඥානයක් වශයෙන් සැලසෙන්නේ. අර සමාධිය චිත්ත විසුද්ධිය, ඒ ධිට්ඨි විසුද්ධිය, ඒ ධිට්ඨි විසුද්ධිය සමගම සංඛාවචරණ විසුද්ධිය ලැබෙන්නේ නැත්නම් මේක ධිට්ඨි විසුද්ධිය සංඛාවචරණ විසුද්ධිය කියන මේ දෙකම එකට සැලසෙනවා. පත්‍ය පරිග්‍රහ ඥානය කියලා සඳහන් වෙන්නේ. හේතු ඵල වශයෙන් මේ සංස්කාර ධර්මයන් සියල්ල වැටහෙන්න පටන් ගන්නවා. ඒක ඥානයක්. ඉස්තර ඥානයක්. ඒ ඥානෙ වැටහෙනව අවස්ථාවේදී ඒකට බාධක වශයෙන් තිබිච්ච කෙලස් ගොඩක් කෙලස් රාශියක් අයින් වෙන්න ඕන. ඇතැම් විටක මෙන්න මේ ධිට්ඨි විසුද්ධි, සංඛා විතරණ විසුද්ධි කියන මේවා වුණත් හැම කෙනෙකුටම එක විදිහට ඇති වෙන්නේ නැහැ. හැම කරුණකින්ම ඇති කර ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සමහරුන්ට මේ සමාධිය ඇති වුණයින් පස්සේ නියමන්නමන සමාධිය ඇති වුණයින් පස්සේ ධිට්ඨි විසුද්ධි ඒ සංඛා විදලන විසුද්ධි කියන දේවල් පහළ නොවි නතර වෙන්නත් ඉඩ තියෙනවා. එබඳු අවස්ථාවකදී අර භාවනා ක්‍රම වෙනස් කරන්න ඕන. ඒ සංස්කාරයන් වශයෙන් අරමුණු කරන්නා වූ කර්මස්ථානේ වෙනස් කරන්න ඕන. බොහෝ විට එහෙම කරගෙන යන අවස්ථාවේදී නියමන්දමට වැටෙන්නේ නැත්නම් සම්පූර්ණ වෙන්නේ නැත්නම් කර්මස්ථානය වෙනස් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට හොඳට පේනවා මේ වෙනස් කළ යුතු තැන. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ බොහෝ කාලයක් උපදෙස් දීලා කර්මස්ථාන කියා දීලා පිළිසිදු කළා කෙනෙකුට භාවනා ක්‍රම ගියා දුන්නා. නමුත් නියම ප්‍රතිඵල ගන්න බැරි වුණා. නියම தත්වයකට සමාධියක් ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙවුවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට එක දවසකින් ඒ කරක් දෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ ළඟ තිබිච්ච දෙයක් දුන්නා වාගේ. මොකද අර පුජ්‍යයන්ට ගැළපෙන අන්දමට උන්වහන්සේට කර්මස්ථානයට හිත යොමු කරන්න පුළුවන් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් මේ කාණේ ගන්න නැති නිසා අපේ යොදන් දෝරේකට කර්මස්ථානේ මාරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ නොයෙක් අවස්ථාවල කර්මස්ථාන මාරු කරලා දීලා කියනවා. කලින් කරපු කර්මස්ථාන නවත්තලා මෙන්න මේක කරන්නයි කියලා. මේ මෙන්න මේ ගාථාව ඒකට හොඳ නිදර්ශනයක්. දැන් ප්‍රකාශ කරපු ගාථාව මරීචික මට්ඨානික භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරපු ගාථාව ඒ උන්වහන්සේලා භාවනා කර කර ජීවුන වෙන භාවනා කරපු ඇත්තෝ නමුත් ඇත්තන්ට ප්‍රතිඵල ලැබුණේ නැහැ එන ගමනේදී ඇත්තන්ට එක්තරා අරමුණක් හමු වුණා අර වතුරු බුබුලු දිය බුබුලු එන දිය බුබුලු පෙනෙන පෙනුනා දිය බුබුලු වගේ. ඒ වගේම බිඳුවක් දැක්කා. මේ දිය බුබුලු සම්බන්ධව අර හේයන්ගේ හිතට ඒක හොඳට වැටුණා. ඒ වැටුනේ නිකම්ම නෙමෙයි. එයාට පැරණි පුරුද්දක්. පැරණි පුරුදු අනුවයි අර ඒ කර්මස්ථාන බොහෝ විට ඒ කර්මස්ථාන හොඳට පැහැදිලිව පේන්නේ වැටහෙන්නේ පැරණි පුරුදු අනුව කර්මස්ථානයේ කියන්නේ සංස්කාර කොටසක් යම් කිසි මොනවාම මේ හරි සංස්කාර කොටසක් අහවල් කොටසේ කියලා එහෙම කරන්න උමනා නැහැ කරන්නේ නැහැ දැන් මෙත කෙස් ගහක් වෙන්න පුළුවන් දැන් මෙත දත් ඇටයක් වෙන්න පුළුවන් ඇට කෑල්ලක් වෙන්න පුළුවන් දැන් මෙත හිස් කබලක් වෙන්න පුළුවන් මේ එහෙමත් නැත්නම් මලක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් යම් කිසි සිදුවීමක් වෙන්න පුළුවන්. මේ අත්ංගෙත් පෙර යම් කිසි හිත යොදාපු එක්තරා පුරුද්දක් අනුව අර දිය බුබුලු පිළිබඳව හොඳට හිත ඇදිලා ගියා. දිය බුබුලක් දැක්කම වතුරේ ඇති වෙන දිය බුබුලු ලක්ෂණට වැටෙනවා මේක. හොඳට විදුලි කූඩුවක් වාගේ මේක පේනවා. එතකොට පේන මේ ජීවවල දිහාම අර පැරණි පුරුද්දක් කරනවා ආසාවෙන් වාගේ බලනවා. බලනකොට ඒ ආසාව මිදගෙන මේක නැති වෙලා යනවා. මිදිලා යනවා. මිදිලා යනකොටම අර ආසාව කැඩිලා ගිහිල්ලා මේක නැති වුණා නේද මේ තරම් ලක්ෂණ දෙපිච්ච දෙයි ඒක නැති වුණා නේද කියලා ඔන්න හැඟීම ඇති වෙනවා එතකොට කර්මස්ථානයකට හේතු යොදන්න පුළුවන් අර මරීචියත් එහෙමයි මිරිඟු. නියබුලක් කියන එක කරුණු කීපයක් එකතු වෙලා ඒ වතුරේ බූලක් ඇති වෙන්නේ. වතුර පිට ජලයේ මතු පිට තියෙන්න ඕන. ඒක උඩට ඒ බිඳු වැටෙන්න ඕන. ඒකට අර යම් කිසි ඒ ද්‍රව ජාතියක් එකතු වෙන්න ඕන. ඒ එක්කම ඒකට වායු ධාරාවකුත් ඇතුල් වෙන්න ඕන. එතකොට මේ වායු ධාරාව ධාරාවේ බලේ අර බුබුල එහෙම අන්දමට හිටිනවා නමුත් ලක්ෂණය හොඳට. හොඳ ලක්ෂණ බැලුවාම අර පුරුදු කෙනෙකුට ඒ විදිහ එකක් බලලා පුරුදු කෙනෙකුට මේකේ හිත හැද ගැනීමක් තියෙනවා. හිත හැද ගැනීමට ධර්මත අනිත් පැත්තට ඒක කැඩෙනවා මේක බින්දෙනකොට. එතකොට ආසාව කැඩිලා යනවා. සංවේගයක් ඇති වෙනවා. මේ මේ තරම් ලක්ෂණට දිවිච්ච එක කරුණා නේද කියලා. කොහොම ලක්ෂණට දිවිච්ච රූපයක් විරූප වෙනකොට එතෙන්දිම සංවේගය ඇති වෙනවා. කර්මස්ථානයකට හිතව දාන්න පුළුවන් වෙනවා. මිරිගුවත් එහෙම. මිරිගුව කියන්නේ ඈතට පේන දෙයක්. ඈතට ඈතින් ඉඳලා බැලුවාම මේක බොහොම ලක්ෂණට පේනවා මේ අවුව තදෙන් වැඩිච්ච ග්‍රීෂ්ම කාලයක ඈත බලනකොට ඒ මිනිගුව කැල්ල ගන්නවා වතුර ගොඩක් වගේ වැටෙනවා. බලනකොට බොහොම රමණීය තමක් වැටෙනවා ඒක. නමුත් එතෙන්ට ගියාම ඈත පේන්නේ ඉතින් එතෙන්ට ගියාම ඒක මිනිගුව කියන එකේ තත්ත්වය අන්නේ විදිහට අරකට හිත යොදාගෙන ඉන්නකොට ඒ හිත යොදාගෙන ඉන්න ඒ යොදාපු හිත ඒකම අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. එතෙන් කියන්නේ වෙන්නේ සංවේගී. ආසාවක් බැඳීමක් ඇති කරගත්ත වස්තුවේහි විදීම නැතිවීම පේනකොට ඇති වෙන්නේ සංවේගය. බලවත් සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගය කර්මස්ථානයකට යොදවන අන්න මේ ශරීරයත් අන්නේ විදිහේ බලන්නේ. එතකොට යතහ බුබ්බුල සම්පස්සේ බුබුල දිහාම දිය බුබුල දිහාම යම් විදිහකට බලනවා නම් ඒකේ සත්‍ය తත්වය අනුව බලනවා නම් ඒ වගේම යථාපස්සේ මරීනික මිරිඟුවක් දිහාව යම් විදිහකින් ඇත්ත බලනවා ඇත්ත ඇතියට බලනවා බලනකොට මිරිඟුවක් පේන්නේ නැහැ වටිනාකමක් වශයෙන් එවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජානපස්සති ලෝකං එවං අවික්ඛන්තං ලෝභයේ කිව්වේ මේ ආත්ම භාවය තමන්ගේ ආත්ම භාවයයි ලෝකේ තමන්ගේ ආත්ම භාවයට අරහිත යොදන අර දීපුබුල මිලීමෙන් ඇතිවෙච්ච සංවේග හිත මිලිගුව දිහා බලලා ඒකෙන් ඇතිවෙච්ච සංවේගයෙන් යුක්ත හිත යොදනවා මේ ලෝකේ දිහා. මේ ලෝකේ කියන්නේ සාමාන්‍ය ලෝකේ කියලා කතා කරනොත් මේ සත්‍යයන් වාසය කරන ස්ථාන වලට කතා කරනවා. මේ කියන්නේ තමන්ගේ ආත්ම භාවය, තමන්ගේ ජීවිතයම දෙත බලන්නේ. තමන්ගේ ජීවිතය දිහා බලන්නේ. ඒ වන් ඒ විදිහට විස්තර වශයෙන් ලියපු බුලක් වශයෙන් මිරිඟුවක් වශයෙන් මේ ආත්ම භාවයේ දෙද බලන්නා වූ ජනතාව මච්චු රාජාන පස්සති මරණේ නොදකි මරණේ නොදකි එතකොට ඒ ඇත්තාට මරණය දකින්න සිද්ධ වෙන්නේ නැහැ එහෙම නැත්නම් මරණය ඒ ඇත්තාව දකින්න ලැබෙන්නේ නැහැ තේරුම මොකද්ද? එබඳු කෙනෙකුට මරණය සිද්ධ වෙන්නේ නැහැ කියන එක. තේරුම ගන්නවන හොඳට. දැන් මේකේ තේරුම අර මුලින් කියාපු පිළිවෙලට මේ දේශනාවෙන් අන්තිමෙන් අන්තිමතම බුදුරජාණන් වහන්සේ අඟවන්නේ කුමක්ද? මරණය පැමිණෙන්නේ නැත්නම් තේ කාටද? මරණය පැමිණෙන්නේ නැත්තේ කාටද? ලෝකේ ඉන්න මිනිස්යන් කාටත් මරණය පැමිණෙනවා. මිනිස්සුන්ට මරණය පැමිණෙනවා. දෙවියන්ටත් මරණය පැමිණෙනවා. බ්‍රහ්මයන්ටත් මරණය පැමිණෙනවා. මේ ත්‍රිසං සත්තුන්ටත් මරණය පැමිණෙනවා. කාටද මරණය පැමිණෙන්නේ නැත්තේ? මරණය පැමිණෙන්නේ නැත්තේ රහතන් වහන්සේට. රහතන් වහන්සේට මරණයක් නැහැ. රහතන් වහන්සේට මරණයක් නැහැ. උනාගේ මැරෙන්නේ නැහැ. පිරිනුවම් පාන. පිරිනුවම් පාන කියන වචනේ පිරිනුවම් පෑමේ වචනයයි මරණය කියන වචනය දෙකේ ලොකු වෙනසක්. බරපතල වෙනසක් තියෙනවා. මරණය කියන්නේ මේ ජීවිතේ නිරුද්ධ කරලා තවත් තැනක උපත්යට සුදුසු වීම. සුදුසු තත්ත්වයක්. මේක ජීවෙනවා තවත් තැනක උපත. දිගින් දිගට වෙන සිද්ධියක් ඒක. මේ මරණය රහතන් වහන්සේගේ ජීවිතයේ අවසන් වීම මරණයක් නෙවෙයි. උන්වහන්සේට සිද්ධ වෙන මරණයක් නෙවෙයි. මේ සංස්කාරයන්ගේ නිවීම උන්වහන්සේට ලැබෙන්නේ. සංස්කාර සියල්ලම නිවීම. ඒ ලෝකයේ ඉන්නකම් ඉන්නතුරු සිද්ධ වෙන්නේ දෙවි දෙවි ඉඳීමයි. නොයෙක් ක්‍රමවලින් දැවෙනවා. යාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔය එකක් එකක් පාසා කල්පනා කරන්න ඕන දැන් මෙතන අන්තිමටම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මරණ දුක සම්බන්ධවයි මේක ඉස්සෙල්ලා දුක් ගොඩක් තියෙනවා කෙනෙකුට ලැබෙන මේ ඉස්සෙල්ලා දුක් ගොඩකට යට වෙලා ගිහිල්ලා අන්තිමටයි සත්‍යයට මරණය බැමිණෙන්නේ. අන්තිම දුක පෙන්නලා යොන්නහන්සේ මේ දේශනාව සංකරන්නේ. මේ මරණය ලබන්නේ ඉස්සෙල්ලා ලොකු දුක් ගොඩක් මේ සත්‍යය විඳලායි මරණයට පැමිණෙන්නේ. සත්‍යයන් වශයෙන්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරලාම මෙතන ලොකුවටම පෙන්වන්නේ මරණය මේක ලොකුවටම දැනෙන ආකාරයට. මේ මරණය කියන එක දැනෙන බොහොම අමාරු එකක් බව. ජීවත් වෙන එක්කෙනා මරණයට නිතරම බයයි. මැරෙන්න මැරෙන්න කියනකොට ඇතැම්මිට මරණය කියන වචනයටත් බොහොම දෙනා බයයි. අපි දන්නවා සමහර උදවිය ඉන්නවා ලොකු වස්තුව තියෙන මහා ධනවත් උදවිය ඉන්නවා මේ මරණය සම්බන්ධව කතා කරනකොටවත් සතුට නැහැ ඒගොල්ලෝ. ඒක මොකද අර මහා ධනස්කන්ධේ අතහැරලා යන්න සිද්ධ වෙනවනේ. ඒක මතක් කරනකොටවත් සතුට නැහැ. ඒක ඇහෙන්නේ නැති වෙන්නයි කතා කරන්නේ සමහර විට. මරණ පළවලට ගියාම කාර්යයේ අර මරණය සම්බන්ධව ධර්මයේ දේශනා කරනකොට ඒක හදන්න නැතුව වෙනින් කතාවක් කරනකොට ඉන්නවා. ඒ මහා ධනවත් උදේ. ඒ තරම් මරණයට බයගත්. සතුටු නැහැ. ඒ තරම් බයයි මරණයට. මේක ඉස්සෙල්ලා මරණය දුක් ගොඩක් ඇති වෙනවානේ. ඒවට බය නැත්තේ ඒක මතක නැති කරගෙන. කොහොමද මතක නැති කරගෙන? ඒක යට කරගෙන හිතෙන් යට කරගෙන ඉන්නවා. සඳම දුක ජාති දුක. උපත්යෙන් ලැබෙන දුකයි බරපතල දුක. ඒ දුක ලැබෙච්ච නිසායි මෙහාට දෙන්නව මේ දුකට ඇති වෙලා තියෙන්නේ. මේ දුකටයි බය වෙන්න ඕන. ජාති දුකටයි බය වෙන්න ඕන. ජාති දුක කියන්නේ උත්පත්ති අවස්ථාවේදී ලැබෙන දුක. ඒ අවස්ථාවේදී පමණක් නෙමෙයි අර මව කුසක යම් කිසි කුසක ධනක උප්පත්තියක් ලැබුණා නම් ලැබිච්ච වෙලාවේ හිතම්ම දුක් ගොඩ. පිළිසිඳ ගැනීම අවස්ථාවේ පටන්ම දුක් ගොඩ. පිළිසිඳ අරගෙන කාලය ගත කරන අවස්ථාවේදී දුක. බිහි වෙන අවස්ථාවේදී දුක. බිහි වෙලා ලෝකයට මේ පහළ වුණා වූ අවස්ථාවේදී ලැබෙන්නේ මහා දුක් ගොඩක්. ඒ කලින් නොතිබිච්ච මේ දේවල් ගොඩක් ශරීරයට ඇතුල් වෙනවා අමාරුවෙන් විඳ ගන්න තියෙන දුක් ගොඩක් ඇතුල් වෙනවා අර හොලඟත් එක්ක එකතු වෙලා දුවිලි ගොඩක් නැහින් ඇතුල් වෙනවා හුස්ම ගන්නකොට ඒ විවසන්න බැරුව තමයි කෑ ගන්න පොඩි ඊට පස්සේ පොඩි එකා ඒ අවස්ථාවේදී නැතිින්න බෑ අමාරුවක් තියාගන්න බෑ බඩගින්නක් තියාගන්න බෑ නැගිටින්න බෑ මොනවා දෙයක්වත් කරගන්න බැරුව කොච්චර දවස් ඉන්නවාද? පෙරලෙන්න බැරුව, හැරෙන්න පෙරලෙන්න බැරුව. ඒවනේ දුක් ගොඩ මේවා හිතලා බලාපුවම මරණ දුකට වඩා දුක් ගොඩක් එතන තියෙන්නේ බොහෝ කාලයක් ගත කරන්න ඕනේ. ඊට පස්සේ ජරා දුක, ජරා දුකට ව්‍යාධි දුකට පැමිණෙන ලෙඩ, ලෙඩ පැමිණියාම කොයිතරම් දුක් වෙනවද? මේ දුක කොහොම ඉක්මවලා යතන මරණ දුකට යන්නේ. ව්‍යාධි දුකට ජරා දුක, යානි දුක, ජරා දුක මේවෙන් පෙළෙනත් අපි දැක්කනේ. නොඑක් තැන් වල අපි දැක්කා ජරාවෙන් පෙළෙන පෙළෙන උදවිය, ව්‍යාධියෙන් පෙළෙන උදවිය. එහි නැතුව කෑ ගහනවා. එහි නැතුව කෑ ගහනවා අර ලෙඩ ඇති වුණාම. ඉහියක් නැහැ. ඒ වගේම ජරාවෙන් තෙරෙන අවස්ථාවේදී කිසි සිහියක් නැතුව දඟලනවා. ව්‍යාධියකින් පෙළෙන කෙලි මරණයකට පත්වන කෙනෙක් මම දැක්කා. ඒ අවස්ථාවේදී මට ඇති වෙච්ච සංවේගය කියන්නේ තරුණ භික්ෂුන් වහන්සේ නම මහත් රෝහලේ ඉන්න අවස්ථාවේදී මා ඉදිරි පිටම ඒ අත්ත තරුණ භික්ෂුන් වහන්සේට ලොකු අමාරුවක් ඇතිලා. බෙහෙත් පිටා. බෙහෙත් වර්ගයක් පිළලා වහලා තිබ්බා. හොඳටම අමාරුයි. ටික වේලාවක් ගියන් පස්සේ මේ තරුණ භික්ෂුව දඟලන්න පටන් ගත්තා. අර වහලා තිබිච්ච කොහොම හාට මෙහාට කරලා දඟලනවා දඟලනවා පුදුමන්ද මේ දඟලිල්ල. මේ මරණය සිද්ධ කර ගැනීමට කොයි තරම් මහන්සියක් ගන්නවද කියන එක මට තේරෙනවා. පුදුම අන්දමේ මහන්සියක් අරගෙන තමයි අන්න අන්තිමේදී ඕස් කාලා නැති වෙලා ගියා හොස්පිටල් පුදුමාන්දමේ දුකක් ඒ වෙලාවේ මට පෙනුනා මේ මරණ දුක ওই විදිහේ නොයේ කන්දමේ දුක් විඳලා තමයි මරණයට පැමිණෙන්නේ ඊට ඉස්සෙල්ලා ජරාව දුක ව්‍යාධි දුක ඉතින් බොහෝ විට මේ මරණ දුක කියන එක මතක නැහැ බොහොම දෙනාට නමුත් බයයි සත්‍යයන් බොහෝම බයයි මරණ දුකට මේ බය ඇති මරණ දුකම පෙන්වලායි බුදුරජාණන් වහන්සේ මේ තරම් බය වෙන කතා කරනකොට අහන්න අදතුතු මේ මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමය මෙන්න මේකයි කියලා උන්වහන්සේ වදාළා මේ විදර්ශනා භාවනා ක්‍රමය එතකොට කාය භාවනා ක්‍රමයයි එතකොට සතිපට්ඨාන සූත්‍රයේ මේකට අඩංගු වෙනවා එතකොට විදර්ශනා භාවනාව සම්පූර්ණයෙන් අඩංගු වෙනවා මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උද්‍යප්පේ ඥානේ පටන් එහා ඥාන પરම්පරාව ලැබෙන හැටි. දිය බුබුලු වාගේ මේ ශරීරය වැටෙන අවස්ථාවක් තියෙනවා විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේ. විදර්ශනා භාවනාව ගෙන යන්නව අවස්ථාවේදී අර මුලින් කියන ඥාන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හොඳට දියුණු වෙගෙන යන අවස්ථාවේදී ඒ ඥාන පෙළ නොකැඩී දිගට පවතිනකොට ඒ ඒ අවස්ථාවේදීම ඒ දියුණුවෙන් පවතින සමාධිමත් හිතට මේ සංස්කාරයන් තමන්ගේ ශාරීර කූඩුව එහෙම නැත්නම් තමන් භාවනාවට ගත්ත කර්මස්ථානය පැතිරිලා දික් වෙලා විස්තරයට පැමිණිලා මේක බුබුළු බුබුළු දාන්නවා වගේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒක උදයබ්බේ ඥානය ලැබෙන අවස්ථාවයි. සාමාන්‍යයෙන් මෙතන බුබුලක් වගේ මේ ශරීරයේ මේ ලෝකයේ සලකන්නේ කිව්වහම තවත් අදහසක් අපට ගත හැකියි. වෙන තැන්වල බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය පිළිබඳ උපමා කීපයක් පෙන්වනවා. පංචස්කන්ධයට සම්බන්ධ කරලා උපමා පහක් පෙන්වුම් කළා. පේන බින්දු උපමං රූපං වේදනා බුබ්බු රූපමා මරීචි කූපමා සංඥා සංඛාරා කද්ද රූපමා කියලා ওই විදිහට දේශනාවක් මේ ඒ එතනින් සඳහන් වෙන කොටස් දෙකක් මෙතන සඳහන් වෙනවා වේදනා බුබ්බුලූපමා මරීති කූපමා සංඥා පංචස්කන්ධයෙන් වේදනා වේදනාව වැටෙන හැටි එතකොට වේදනානුපස්සනාවට හිත යොදාගෙන ඉන්න කෙනෙකුට මේක හොඳට අල්ලනවා නේ මේ භාවනා කරන්නේ. එම බුලක් වගේ කල්පනාදී. වේදනාව බුබුලකට සමානව සලකන්නේ කියලා උන්වහන්සේ වදාළා. බුබුලයි වේදනාවයි දෙක සමානයි. සමාන කරන්න පුළුවන්. අතන කරුණු හතරක් නිසා බුබුල ඇති වෙනවා. වේදනාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කරුණු හතරක් කරනවා. කර්ම හතර මොකක්ද වේදනාව ඇති වෙන. වේදනාව ඇති වෙන කර්ම හතර අරමුණ එතකොට දැන් රූපය චක්කුව චක්කුව රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය චක්කුව රූපය චක්කු විඥානේ චක්කු සංපස්සේ හතරක් තියෙනවා. ඇහැට රූපයක් හමු වෙනවා. එතකොට චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානයයි රූපයයි චක්කුවයි මේ තුන ඇති වෙනකොට පස්සේ ඇති වෙනවා. පස්සේ වෙනවා වේදනාව ඇති වෙනවා. අනු වේදනාවත් ඒ විදිහට කරුණු හතරක් නිසා ඇති වෙනවා. අර බුබුලක් දිහා බලාපුවාම ඇතන් විදක අර බොහොම ලක්ෂණට වැඩෙනවා. ඒ වගේම වේදනාවේ සුඛ වේදනාවත් බොහොම හොඳට තමන්ගේ හිතට දැනෙනවා. ඒ බුබුල නැති වෙනවා වගේම මේ හොඳට ඇති වෙච්ච සුඛ වේදනාවක් නැති වෙනවා. එතකොට එතන අර බුබුල නැති වෙනකොට අනිත්‍ය හැඟීම ඇති වෙච්ච ආවාගේම මේ මේ සුඛ වේදනාව ඇති වෙච්ච අවස්ථාවේදී ඒක නැති වෙනවා හා සමගම සලකන්න පුරුදු වෙන්න ඕන අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි මේ දෙකයි හොඳට ප්‍රකටව දැනෙන්නේ. නමුත් උපේක්ඛා වේදනාව වැඩි ප්‍රකට නැහැ. ඒකත් සලකන්න පුරුදු වෙන්න ඕන. වේදනාව සලකන්නා වූ උදවිය යෝගාවචරය සුඛ වේදනා දුක් වේදනා ඔය දෙක හොඳට ගන්න ඉඩ තියෙනවා. එයාට අන්ත. නමුත් උපේක්ඛා වේදනා මධ්‍යස්ථ වේදනාව සලකනවා මාගේ. වේදනාව සම්බන්ධව සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. දැන් වේදනාව චක්කු සම්පස්සජ වේදනාව සෝත සම්පස්සජ වේදනාව ධාන සම්පස්සජ වේදනාව ජීවහා සම්පස්සජ වේදනාව කාය සම්පස්සජ වේදනාව මනෝ සම්පස්සජ වේදනාව කියලා හය විදියකට ඇති වෙනවා හිතලා බලන්න හොඳට හිත යොදන්න රූපයක් හමු වෙනවා ඇහැට ඇහැට රූපයක් හමු වෙනකොට සිද්ධ වෙන්නේ කුමක්ද? චක්කු විඥානය පහළ වීම. චක්කු විඥානය පහළ වෙනකොට චක්කු විඥානයයි චක්කු චක්කු කියන්නේ මුලින් චක්කු ප්‍රසාදේ. පැහැදිලි ගතිය. ඒ පැහැදිලි ගතියේ මේ රූපය පිළිබිඹු වෙන්නේ. ඒ පිළිබිඹු වෙනකොට චක්කු විඥානය සැලසෙනවා. චක්කු විඥාන කියන්නේ ඊට පහළ වෙනවා. එතකොට අන්න එතෙන්දී දේශනාවක් තියෙනවා තින්නම් සංගති පස්සෝ. මේ කරුණු තුන එකතු වීම නිසා පස්සය ඇති වෙනවා. පස්සේ කියන්නේ හැපීම. ඒක ලොකු හැපීමක් නෙවෙයි. ඒකට බැඳීම වගේ එකක්. එතකොට රූපේ චක්කු ප්‍රසාදයට අතුල් වෙනකොට චක්කු විඥානය ඇති වුණා. ඒ හිත චක්කු විඥානය හා සමගම පස්සේ පස්සපත්ත්‍ය වේදනා යම් කිසිතැනක පස්සේ ඇති වුණා නම් ඒක ප්‍රත්‍ය කරගෙන ඇති වෙන වේදනාව එතකොට අන්න රූපේ දැක්කා දකින්න කොටම පස්සේ ඇති වුණා පස්සේ එකම ඇති වුණේ මොකද්ද වේදනාව ඔය වේදනාව සලකනවාද ඔය වේදනාව සලකනවාද බොහෝ විට සලකන්නේ නැහැ අතහරලා නිකන් ඉන්නවා. නමුත් යෝගාවචරය සලකන්න ඕන වේදනාව. එදෙන වේදනාව කියන්නේ දුකක් නෙමෙයි. විඳීම. විඳීමක් ලැබෙනවා. ඇහැ අරමුණු කරගෙන ඇහැ සම්බන්ධ කරගෙන රූපේ අරමුණු කරගෙන රූපේ විඳීමක් ලැබෙනවා. ওই විඳීම තමයි වේදනාව කියන්නේ. ඒක ඒ විඳීම මධ්‍යස්ථ වශයෙන් විඳිනවා සුඛාලයෙන් විඳිනවා දුක්ඛාලයෙන් විඳිනවා මෙන්න මේ විඳීම අප්‍රකටයි ප්‍රකට කරලා කලකන්න ඕන කනට ශබ්දයක් ඇහෙනවා ඒ ඇහෙන කොටත් සෝත ප්‍රසාරයට කනේ තියෙන පැහැදිලි ගතියට අර ශබ්දේ ඇතුල් ඇතුල් වෙනවා එතකොටම සෝත විඥානය සෝත විඥානයයි සෝතයයි ශබ්දයයි තුන එකතු වෙනකොට සෝත සම්පස්සේ සෝත සම්පස්සේ නිසා විඳීමක් වෙනවා. අනේ වේදනාවක් එතන විඳීමත් වේදනාවක් සලකන්න පුරුදු වෙන්න ඕන. ගාන නායත යම් කිසි ගඳසුවඳක් දැනෙනවා. ඒ අවස්ථාවේදී ඇති වෙන්නේ ගාන විඥානය. ඒ ගාන විඥානය සමග ඇති වෙන්නේ පස්සේ ඒ පස්සේ සමග වේදනාවක් ඇති වෙනවා. ඒ විඳීමත් තේරුම් ගන්න ඕන. සෝගාවචනයන් ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ ඒ ගඳ සුවඳ දැනෙනකොටම විඳීම වේදනාව දැනෙන්න ඕන. වේදනාව සලකන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් මදි දැනීම. ජීවහාව ඊළඟට දිවට රසයක් දැනෙනවා. ඒ දැනෙනකොටම අනන්ත ජීවහා විඥානයි. පස්සේ පස්සේකම වේදනාව විඳීම. විඳීම. රස විඳීම ඒක නම් හොඳට ප්‍රකට වෙනවා. ඒ කායයට පස්සේ දැනෙනවා. එතකොට කාය කාය දැනෙනවා. එතකොට කායට පොට්ටබ්බේ වැටෙනවා. පොට්ටබ්බේ නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ වේදනා. ඊළඟට මනසට ඇති වෙනවා ධර්මාරම. ඊළඟට මනෝ සම්පස්සේ, මනෝ විඥානේ, මනෝ සම්පස්සේ. ඒ නිසා වේදනාව ඇති වෙනවා. මනෝ සම්පස්සේ වේදනාව. මෙන්න මේ විදිහට හය ආකාරයකට වේදනාවල් පහළ වෙනවා කාය පැත්තකින් බුබුලු මතු වෙච්ච දෙයක් වශයෙන් හිතන්න පුළුවන් ශාරීරික උදුව සම්බන්ධව හිතනකොට ඔය වේදනා බුබුලු ආය පැත්තකින් ඇති වෙන අර මේ විදුලු විදුලි බුබුලු ඇති වුණා වාගේ පහය පැත්තකින් ඇති වෙච්ච බුබුලු දිහාව කල්පනා කර බැලුවාම අන්න ඒ වාගේ මේ වේදනාව ඇති වෙන විදිහ කල්පනා කරලා බලපුවාම ඉතින් මේ වේදනාවල් මේ කය ආකාරයකින් ඇතිවෙන මේ වේදනාවල් එකක් නොහැර සලකන්න පුරුදු වෙනවා නම් අන්න විදර්ශනාවේ හරියදී හොඳට දියුණු කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නොහැර වේදනාවල් සලකන්නා වූ කෙනෙකුට ඒකේ අනිත්‍යතාවයත් හොඳට වැටහෙනවා. දුක්ඛතාවයත් වැටහෙනවා අනාත්මතාවයත් වැටහෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී ඔන්න විදර්ශනා මුදුන්පත් වෙනවා එතකොට වේදනා බුබ්බුලූපමා කියපු කාරණේ අනිවාර්ය කිව්වේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාළේ යථා බුබ්බුල කම්පස්සේ බුබුලු බලන්නාක් මෙන් මේ ශරීරය බලන්නේ එතකොට ශරීරයේ තියෙන මේ වේදනා රාශිය හොඳට සලකා බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නියමන්දමෙන් බලතොත් මේ මරණය නිදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ වදාළා. ඒක හක් වීම ලබා ගන්න පුළුවන්. අරිහත් මාර්ගය ලබා ගන්න පුළුවන් කියන එකයි. මරීති මිරිඟුව. මිරිඟුව කියුවේ මිරිඟුව උපමාවකට පෙන්නේ සංඥාවට. සංඥාව කියන එක ඇඳිනීම. ඒ හැඳිනීම භයානක දෙයක්. අපි බොහොම හොඳ දෙයක් වගේ යලපුවාට සංඥාව භයානකයි. ඒ පුජ්‍යලයන් නොපිටට පෙරලන්න මිත්‍යා දෘෂ්ටියට හරවන්න ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ. මිත්‍යා සංඥාවට හැරුණොත් එම ඒ මිත්‍යා සංඥාව ජීවුණු නැන් පස්සේ ඒක මහා දෘෂ්ටියකට හැරෙනවා. ඒ සංඥාව කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔය විදිහට සංඥාවල් සංඥාවක් තියෙනවා. ඔය සංඥාවල් කියන්නේ ඇඳෙනීම. හය ආකාරයකට ඇඳෙනීම ඇති කරගන්නවා. පඨවින් පඨවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංඤත්තා පඨවින් මේති මඤ්ඤති පඨවින් පඨවින් මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවින් අභිනන්දති ඔය විදිහේ දේශනාවක් මේ මූලපරියාය උගන්වලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට මේ සංඥාව මුල් වෙන හැටි උන්වහන්සේ පෙන්නලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට මේ සංඥාව මුල් වෙන හැටි එතකොට පඨවින් පඨවිතෝ සංජානාති අර හැඳිනීම සංඥාවන් යෙදෙන කිව්වේ. මේ පඨවි කියන මේ දේවල් මේ දේවල් ඒ ඒ தත්වෙන් සංඥාව ඇති කරගන්නවා. ඒ සංඥාවල් ඇති කරගන්නේ මම කියලා නැත්තම් මගේ කියලා මගේ ආත්මය කියලා ওই විදිහට දෘෂ්ටියක් මානයක් ওই විදිහ ආසාවක් සමගයි මේක ඇති කරගන්නේ මේ සංඥාව. ඒ විදිහ ඇති කරගත්තාම ඒ සංඥාව දිගට ඇති කරගත්තහම මේ ඇති කරගත්ත සංඥාව විපරීත සංඥාවයි. සාමාන්‍ය හැඳිනීම නෙමෙයි විපරීත සංඥාවයි. ඒ සංඥා විපල්ලාදේ කියලා කතා කරන්නේ ඒකයි. සංඥා විපල්ලාද. සංඥා විපල්ලාද, චිත්ත විපල්ලාද, දිට්ඨි විපල්ලාද. පළමුවෙන් ඇති වෙන්නේ මේ සංඥා විපල්ලාද කියන එක. මේ විපල්ලාදය චිත්ත විපල්ලාදයට උපකාර වෙනවා. දිට්ඨි පල්ලාගේ දිට්ඨි පල්ලාගේට උපකාර වෙනවා. එතකොට මහා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් වෙනවා. ඒ ඒබඳු තත්වයකට හැරෙන්න හේතුව මේ සංඥාව. එනිසා මේක නියමන්දමින් සලකන නාරීකයක් වශයෙන් සලකන්න ඕනේ මේ සංඥාව. මිරිගුව දිහාව ඥානවන්තයා මොඩේව නම් කල්පනා කරනවා ඈත ඉඳලා බලනකොට බොහොම ලස්සනයි. ඔය සමහර මුවන් වතුර කියලා කල්පනා කරගෙන මිරිඟුව පස්සේ දුවනවා කියනවනේ. දුවන්න දුවන්න දුවන්න මිරිඟුව එහාට. ඉතින් වෙහෙස පමණයි. අන්න ඒ විදිහේ මේ මිරිඟුවට රැවටුණා. රැවටුණොත් අර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න සිද්ධ වෙනවා. සංඥානමෙති මිරිඟුවට රැවටුණොත් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංඥාව ඇති වෙච්ච අවස්ථාවේ යන මිරිඟුවක් වශයෙන් සලකනවා. මේ රූපයේ තියෙන මේ සංඥාව නියම වශයෙන් සලකන්න ඕන. රූපය රූපයක් මේක. නැති වෙන ස්වභාව රූපන ලක්ෂණයෙන් යුක්ත දෙයක්. ශබ්දයත් එහෙමයි. මේක අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් සලකනවා නම් එන්න දෙයක් නැහැ. එහෙම නෙවෙයි නිත්‍ය දුක දුක අත්භාව වශයෙන් සලකන්නේ. එහෙම වුණාම මේ සංඥාව භයානක එකක් වෙනවා. අර මිනිබුව වාගේ නරකට හිරිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මිනිගුව නියමන්දමෙන් ඥානවන්තයා කල්පනා කරන්නේ මිනිගුව කියලා දෙක ගන්න දෙයක් නැහැ නාන්න වතුර වගේ වෙනවද නාන්න කියලා නෑවට නාන්න විදියක් නැහැ අර ගන්න පුළුවන් භාජනයකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ සංඥාව කියන එකක් ගන්නයේ විදියයි මේ සංස්කාර කොටස් අනිත් දේවලුත් එහෙමයි කියලා සලකන්නේ කියලා උන්වහන්සේ වදාළා. යථාපස්සේ මාරීචිකා මේ සංස්කාර බෝධුවත් අන්නේ විදිහට සලකන්නේ කියලා සම්පූර්ණයෙන්ම අර ඒ ඒ කොටක් පමණක් නෙමෙයි මුළු පංචස්කන්ධයම ওই විදිහට සලකන්නේ කියලා සඳහන් දේශනා කරනවා යම් කිසි අවස්ථාවක නියමන්නකට වැටුණා නම් ඒ වැටෙනව අවස්ථාවේදී මේක නියම தත්ත්වය යථා தත්ත්වය වැටුණා නම් මේක දුක් ගොඩක් මෙතනදී දුක් ගොඩක් මෙතන ගන්න දෙයක් ඇත්තේ නැහැ සාරයක් ඇත්තේ නැහැ කියලා සලකන අවස්ථාවේ දුක්ඛ සත්‍යය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මොකද මේ දුක්ඛ සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ කුරිම තණ්හාව නිසා, මුල් තණ්හාව නිසා. ඒලා සමුදය සත්‍යය වැටගෙනවා. මේ දුක්ඛ සත්‍යයත් මේ සමුදය සත්‍යයත් දෙක සංසාරයයි භවයයි. මේ භවයයි මේ අපේ ජීවිතම පවත්වාගෙන යන්නේ මේ භවයයි. මේ භවයෙන් අයින් වීම තමයි නිරෝධ සත්‍යය කියලා කල්පනා කරනකොට කරන්නව අවස්ථාවේදී නිරෝධ සත්‍යය ඇත්තට වැටෙනවා. ඊළඟට නිරෝධ සත්‍යය ලබා ගැනීමට මේ මාර්ග සත්‍යය කටයුතු කරන්න ඕනේ කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇත්තට පැහැදිලි වෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයෙන් දිනු වීමෙන් සියලු ගැටුම් නැති කරලා අරිහත් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එනිසා අද දවසේදී ඔය මරීච, ජීවබුල, මිරිඟුව කියන මේවා වාගේ මේ ආත්ම භාවයේ සම්බන්ධව කල්පනා කරන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි අනිත් අවස්ථාවකදී වුණත් යම් යම් දේවල් මේ සංස්කාර කොටස් වලට අයිති දේවල් මේ භාවනා කරන්නා වූ අවස්ථාවේදී වුණත් වැටුණොත් ඒවට හිත යොදනවා. හිත යොදලා ඒකේ తත්වයේ නියම தત્ත්වයේ අර විපල්ලාද වලට වැටෙන්නේ නැතුව සලකන්න පුරුදු වෙන්න ඕන. ඒ විදිහේ සලකන්න පුරුදු වෙනකොට නියම අන්දමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ ගැනීමෙන් තමන් විසින් බලාපොරොත්තු වන්නා වූ යමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් මොනවාද සලකා ගන්න ඕන. වෙනදා මෙන්ම අර දවසේදී මල් පහන් පූජා කිරීමෙන් පිළිබඳ දාන් කියා ගැනීමෙන් නොඑක් විදිහේ පින්දාහයක් සිද්ධ කරගත්තා මේ අවස්ථාවේදී අද පොයේ දවසේදී මහා පොයේ දවසක් පොයේ දවසේදී මහා පින්දාහයක් සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ පින් සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා සියලු සත්ත්වයෝ අනුමෝදන් වෙත්වා අපගේ සියලු ඥාතිවෝ අනුමෝදන් වෙත්වා අපට මේ හේතුවෙන් සියලුම සංසාරික දුකෙන් නිදහස් වෙන්න ලැබෙන සාන්ත අමා මහ නිවන් සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව.